දරුවන් සරණයි. අද අපි කතා කරන්නේ සමාව දීම සම්බන්ධයෙන්. වීඩියෝ එක ටිකක් දිග වෙයි. නමුත් සම්පූර්ණ වීඩියෝ එකම ඔබ අහනවා නම් වටිනවා. මොකද කාරණා ගොඩාක් තියෙනවා. මොකද වර්තමාන සමාජයේ මනුස්සකම් කියන ඒවා අඩු වෙලානේ තියෙන්නේ. ඒ නිසා මේ විදිහේ වැරදි අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට වෙනවා. ඒ නිසා මේ පාඩම් ටික ඉගෙනගෙන තියාගෙන ඉන්න එක ඔබට වැදගත් වෙයි සමාව දීමක් උදෙසා. ඉතින් හැම කෙනෙකුටම වගේ මෙහෙම අත්දැකීමක් තියෙනවනේ. ඒ තමයි අපි තව කවුරු කෙනෙක් වෙනුවෙන් ඔබ කැප තව කෙනෙක්ව රැකගත්තු. තව කෙනෙක් ඔබ යාළුවෙක් විදියට හිතපු. තව කෙනෙකුට ඔබ නැගිටින්න උදව් දීපු. වාරුවක් වෙච්චි. ඔබ ආදරෙන් බැඳුණු, ඔබ පරිස්සම් කරපු මේ වගේ මොකක්ම හරි සම්බන්ධයක් එක්ක බැඳිච්ච හිත්‍රිදවීමක් ඇති සමාව දී ගන්න බැරි වෙච්චි. ඒ විදිහේ කෙනෙක් ඔබව යූස් කරලා ඔබට වංචා කරලා ඔබව රවටලා ඔබව රිදවලා ඔබට පාඩු කරලා ඔබට නිନ୍ଦා අපහාස කරලා ඔබට දේවල් අහිමි කරලා මේ වගේ දෙයක් ඔබට කරපු කෙනෙක් ඇති නමුත් තවමත් ඔබට සමාව දී ගන්න බැරි වුණා. එතකොට මේ වගේ කෙනෙක්ව කොහොමද අපි මේ වගේ කෙනෙක්ව අතහැරලා මගේ පාටුවේ අත පිය දාගෙන මගේ ගමන ඉස්සරහට යන්නේ කියන එක මිනිසුන්ට ප්‍රශ්නයක්. නමුත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ මේ වගේ වෙලාවකදී ගොඩාක් ඊටාම දැඩිව ඊටාම විශාල වශයෙන් ඒ සම්බන්ධයෙන් ඒ කෙනා සම්බන්ධයෙන් හිතේ විශාල නුරුස්නා ස්වභාවයක් අකමැත්තක් විරුද්ධ ගැටෙන තැවෙන දැවෙන තරහා ස්වභාවයක් උස්සගෙන යන එක තමයි කරන්නේ. ඒක තමයි අපි නැවත නැවත මනසේ උපද්දව ගන්නේ. ඔබට හිතෙන්න පුළුවන් මම කොහොමද මෙයාට සමාව දෙන්නේ? මෙයාට සමාව දෙන්න පුළුවන්ද ඇත්තටම? මගේ සමාව ලබන්න තරම් මේ කෙනා සුදුසුයිද? ඇයි මම ඒ කෙනාට සමාව දිය යුත්තේ? මෙන්න මේ වගේ දේවල් ඔබේ හිතට නැවත නැවත හිතෙන්න පුළුවන්. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ ඇයි ඔබ ඒ කෙනාව ඒ ඒ පිරිස ඒ අය අතහැර යා යුත්තේ කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ බලන්න තවදුරටත් ඒ කෙනා ළඟ ඒ පිරිස ළඟ රැඳිලා ඉන්න තරම් ඔබට හේතුවක් තියනවාද කියලා. රැඳිලා ඉන්න තරම් වටින හේතුවක් තියනවාද කියලා ඔබ ඉස්සර වෙලාම බලන්න ඕනි. ඒ වගේම ඔබට දැනෙන්න ඕනි ඒ අයට ඕනි ඕනි විදිහට ඔබව පාලනය කරන්න, ඔබව නටවන්න, ඒකට ඔබ අවස්ථාවක් හදලා දෙමින් ඕනම වෙලාවක අවේලබල් වෙලා ඔබ සිටිය යුතු නැතිවක ඔබට දැනෙන්න ඕනි. ඔබ එහෙම යූස් වෙන්න අවස්ථාව හදලා දෙන්න ඕනි නෑ කියලා ඔබට දැනෙන්න ඕනි. මොකද ඔබ මෙතුවක්කල් එක එක කරන්නේ නැති. ඒක වෙන්න ඉඩ දෙන්නේ නැති ඔබ මෙතුවක්කල්. ඔවුන්ට ඔබ යූස් කරන්න ඔබ පාලනය කරන්න අවස්ථාවක් හදලා දෙමින් ඔබ ඉන්නේ නැති මෙතුවක්කල්. නමුත් තවදුරටත් ඒ විය යුතු නෑ කියන එක ඔබට දැනෙන්න ඕනි. ඉතින් දැන් ඔබ දැනගන්න ඕනි, දැන් ඔබට දැනෙන්න ඕනි ඔබ වෙනුවෙන් කාලය ගත කරන්න. ඔබ වෙනුවෙන් නිදහස අවශ්‍ය බව. ඒකට ඒ අයගෙන් වෙන් වෙලා යන එක අවශ්‍ය බව දැන් ඔබට දැනෙන්න ඕනි. ඒකෙන් තමයි ඔබේ මනස සුවපත් වෙන්නේ කියන එක. ඒකෙන් තමයි ඔබේ ජීවිතේ ඉස්සරහට යන්නේ කියන එක. ඒකෙන් තමයි ඔබට දියුණුවක් ලැබෙන්නේ කියන එක දැන් ඔබට දැනෙන්න ඕනි. ඔබ ඒ විදිහට ඒ ගන්න තීරණය ඒ කෙනාට නැත්නම් ඒ අයට මොන විදිහට බලපායිද? ඒක ඒගොල්ලන්ට නරකට හිටීවිද? මේ මම මෙහෙම කරොත් ඒගොල්ලෝ කරපු වැරද්ද තේරුම් ගනීවිද? ඒ අය මොන විදි මොනතරම් පහත් විදිහටද ආත්මාර්ථකාමී විදිහටද ඔබට සැලකුවේ කියලා ඒගොල්ලෝ තේරුම් ගනීවිද? ඒ අය තමන් කරපු වැරද්ද ගැන පසුතැවේවිද? මේවා ගැන හිතන එක නෙමෙයි දැන් ඔබේ වැඩේ වෙන්න ඕනි. ඒක ඒගොල්ලන්ට අයිති දෙයක්. ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. මේක හිතන එක නෙමෙයි දැන් ඔබේ වැඩේ වෙන්න ඕනි. සමහර විට ඔබ ඔය හිතන්න ඉඩ තියෙන දේවල් මොකුත් මේ ඒ අයට සිදු නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ වෙන් ව්‍යාම ඒගොල්ලන්ට දශමයක්වත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට නොසැලී ඒගොල්ලන්ට මුණ දෙන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ කරපු කිසිම දෙයක් ඒගොල්ලෝ බාර නොගන්නවා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ අඩුම ගානේ තමන් ඒ කරපු දේ ගැන හැඟීමක්වත් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම එකක් තමන් අතින් වුණා කියලා ඒගොල්ලෝ දන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒ අයගේ මනසේ මොන වගේ තත්වයක් ඇති වෙනවද කියලා හිතන්නවත් ඔබ අවශ්‍ය නැහැ. ඇත්තටම ඔබට ඔබේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනි නම්. මොකද මේක ඔබේ ජීවිතේ සම්බන්ධ දෙයක්. එතකොට මේ වගේ අපිව යූස් කරපු අපිට වැරැද්දක් කරපු කෙනෙක් ගැන සාමාන්‍යයෙන් අපේ හිතේ අමනාපයක් තරහක් කේන්තියක් නුරුස්නා බවක් හැදෙනවා නම් එහෙම එකක් හැදෙන්නේ එහෙම අමනාපයක් හටගන්නේ ඒකට හේතුව තමයි අපිට අවශ්‍යතාවයක් එනවා ඒ අයට දඬුවම් දෙන්න. අපි උත්සාහ කරනවා යාලට දඬුවම් දෙන්න. තමන් දුක් විඳා වගේම ඔවුනුත් දුක් විඳින්න ඕනි කියන හැඟීම තියෙන නිසායි අපිට එහෙම අමනාපයක් එන්නේ. එහෙම තරහක් එන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නම් එතනදී සිද්ධ වෙන්නේ ඒ නිසා අපිම තමයි අන්තිමට දුක් විඳින්නේ. සමහර විට ඒ කෙනා දන්නේවත් නැතුව ඇති අපේ හිතේ එහෙම ඒ කෙනා ගැන තරහක් තියනවා පිළිකුලක් තියනවා වේදනාවක් තියනවා අකමැත්තක් නුරුස්නාවක් තියනවා කියලා. මොකද සමහර වෙලාවට අපි ඒ අයව අතහැරලා දාන්නේ ඒ අයට ඒ ගැන කියන්නේවත් නැතුව සද්දයක්වත් නැතුවම අපි ඒ අය අතහැරලා දැම්මොත් ඒගොල්ලෝ දන්නේවත් නැහැ අපේ හිතේ එහෙම එකක් තියනවා කියන්න. අපි හිතමු අපි ඒ අයට ඒක කිව්වා කියලා. කිව්වා වුණත් අපේ හිතෙන් අපි ඒ ඇති කරගෙන තියෙන අකමැත්ත තරහා द्वේෂය පිළිකුළු නිසා අපි විඳවන විඳවිල්ල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කිව්වා වුණා වුණත් ඒ වගේම සමහර වෙලාවට අපි නිහඬව ඉන්නවා ඒගොල්ලන්ටම තමන් කරපු වැරද්ද තේරෙන්න ඉඩ හරිනවා කියලා හිතාගෙන අපි නිහඬව ඉන්න වෙලාවලුත් තියෙනවා. අපි හිතමු සමහර වෙලාවකට අපි කිව්වා කියලා මෙහෙම එකක් මගේ හිතේ ඔබ ගැන තියෙනවා කියලා ඔබ මේ කරපු දේ නිසා සමහර වෙලාවට ඒකෙන් ඒ අයට රිද වෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද සමහර අය ඉන්නවා මේ ලෝකේ ඒ අය තමන් කරපු වරද ඒ වරදේ වගකීම ගන්න කැමති නැති මිනිස්සු ඉන්නවා ඒ නිසා ඒගොල්ලන්ට ඒක ගැන දැනීමක් නැහැ. ඔවුන්ට ඒවා ඒ වෙනුවෙන් තර්ක කරන්න ඕන තරම් ක්‍රම ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්කම තියෙනවා. තමන් නිවැරදි වෙන්න, තමන් සුද්ධ වෙන්න ක්‍රම සහ විදි ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ එහෙම වැරදි දෙයක් කළා කියන එක ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මං එහෙම එකක් කරේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒ කරපු දේ බරපතලකම බොහොම හැල්ලුවට ලක් කරලා බොහොම අඩු කරලා පුංචි කරලා කතා කරන්න උනත් ඉඩ කඩ තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒක ඔබේම වැරද්දක් විදියට හරවන්නත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. සමහර වෙලාවට ඒ වැරද්ද සම්පූර්ණයෙන්ම ඔබේ මත පටවන්න උනත් ඒගොල්ලෝ උත්සාහ ගන්නවා. ඒගොල්ලන්ට එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා අන්තිමේදී වෙන්නේ ඔබේ හිතේ ඇතිවෙන අකමැත්ත, තරහව, ద్వේෂය, නුරුස්නා ස්වභාවය, විරුද්ධ මානසිකත්වය වැඩි වෙන එක විතරයි වෙන්නේ. මෙතන තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි අපේ හිතේ ඇතිවන ඒ අකමැත්ත තරහව ద్వේෂය විරුද්ධ මානසිකත්වය පිළිකුල් ස්වභාවය ඒකට කවදාවත්ම බෑ ඒ කියන කෙනාට ඒ අදාළ කෙනාට රිදවන්න. එයාට දඬුවම් දෙන්න අපේ හිතේ ඇතිවෙනේ මානසිකත්වයට කවදාවත් බෑ. නැත්නම් ඒ ස්වභාවයෙන් ඒ කෙනාගේ වරද එයාට තේරුම් කරවලා දෙන්නත් බෑ. අපේ හිතේ ඇතිවෙන තරහව නිසා එයාට එයාගේ වරද තේරුම් යන්නේ නැහැ. එයා වෙනස් වෙන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් සිද්ධ වෙන එකම දේ තමයි අපිට නම් ඒකෙන් ලොකු හානියක් ලොකු විනාශයක් වෙනවා. ඒක අනිවාර්යෙන්ම ඔබටම අපිටම දුක පිනිස පවතිනවා. ඒක අපිව ඇතුළතින් කාලා දානවා. අපේ සතුට ඛාදනය කරලා දානවා, සෝදලා දානවා. එහෙම නැත්නම් අපි බලන් ඉන්නවා නම් අපේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්න ඒගොල්ලෝ කරපු වැරැද්දට ඒගොල්ලෝ අපි ළඟට ඇවිල්ලා අපෙන් සමාව ගන්න තුරු අපි බලන් ඉන්නවා නම් සමාව ගත්තට පස්සේ මට ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි බලන් ඉන්නවා නම් මතක තියාගන්න ඔබට සදාකල්ම බලන් ඉන්න වේවි. මොකද ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනි දේ තමයි ඔබයි මේක විසඳ ගන්න ඕනි කියන එක. කවුරු වෙනුවෙන්ද? ඔවුන් වෙනුවෙන් නෙමෙයි. ඔබ වෙනුවෙන් ඔබයි මේක විසඳ ගන්න ඕනි. ඔබ තුලින්ම මේක ඔබ විසඳාගත යුතුයි කියන එක ඔබ මුලින්ම තේරුම් ගත යුතුයි. අන්න එතකොට තමයි ඔබට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඔබට ඔබේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සමාව ගැනීම සම්බන්ධයෙන් අපි මුලින්ම තේරුම් ගත යුතු දේ තමයි අපි සමාව දෙන්න ඕනි අපි වෙනුවෙන් මිසක් තව කෙනෙක් වෙනුවෙන් හෝ ඒගොල්ලෝ වෙනුවෙන් නෙමෙයි. අපේම මනසේ සාමකාමීත්වය අපේම මනසේ සුවය සඳහායි අපි සමාව දෙන්න ඕනේ. ඒ වගේම මේ සමාව දෙනවා කියන එකේ අර්ථය තමයි තේරුම තමයි අපේ හිතේ ඒ කෙනා සම්බන්ධයෙන් හෝ ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ පිරිස සම්බන්ධයෙන් හට අරගෙන තියෙන විරුද්ධ අමනාප පිළිකුල් සහගත ද්වේෂ සහගත හැඟීම් ටික අතහරිනවා කියන එක තමයි සමාව දෙනවා කියන එකේ තේරුම. එතකොට ඒ සංසිද්ධිය මේ අනේකාට සමාව කටින් කියලා හරි නැත්නම් වෙන විදියක හරි හිතින් හරි සමාව දීමක් එක්ක නිකන් හුදු සමාව දීමක් එක්ක ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සමාව දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයාගේ හැසිරීම අනුමත කරනවා කියලා. නැත්තම් එයා කරන වැරැද්ද දිගටම කරගෙන යන්න අපි ඉඩ දෙනවා කියන එකක් එක්ක මේ සමාව සම්බන්ධ වෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා එහෙම එකක්. සමාව දෙනවා කියන්නේ මේ අනේකාට නිකන් හුදු කටවචනයෙන් හරි හිතින් හරි සමාව දෙනවා කියලා හිතන එකක් හෝ කියන එකක්. නැත්තම් එයා කරන වැරදි කරගෙන යන ඉඩ දෙන එකක්. නැත්තම් එයා කරපු දේ අනුමත කරන එකක් කියලා අපි හිතන් ඉන්නේ නැහැ. ඇත්තටම සමාව දෙනවා කියන්නේ අපේ හිතේ හට අරගෙන තියෙන වෙහෙසකාරී, द्वේෂසහගත, තරහසහගත, නුරුස්නාසහගත, අමනාපසහගත මේ හැඟීම් ටික අතහැරලා දාන එක තමයි සමාව දෙනවා කියලා කියන්නේ. ඒ සමාව දීම කියන කාරණයත් එක්ක අනිත් කෙනා සම්බන්ධ වෙන්නේ ඊටාම් පොඩ්ඩයි. බොහොම චුට්ටයි සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා කරන්න තියෙන හැමදේම කරන්න තියෙන්නේ ඔබට ඔබත් එක්ක විතරයි. ඒ අකමැති, द्वේෂ සහගත, විරුද්ධ සහගත, පිළිකුල් සහගත හැඟීම් එක්ක ඔබේ හිතේ තියෙනවා බැඳීමක්. ඒ අමනාපය එක්ක ඔබ හිතේ බැඳීමක් තියෙනවා. ඒ නුරුස්නා ස්වභාවය එක්ක ඔබ හිතේ බැඳීමක් තියෙනවා. අන්න ඒ බැඳීමෙන් නිදහස් වෙන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ. ඊළඟට මේ සමාවදීම සම්බන්ධයෙන් ඔබ තේරුම් ගන්න ඕනි සෑහෙන පුළුල් සහ විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි සමහර විට ඔබ මේ විදිහට පාවිච්චි කරපු කෙනා නැත්නම් ඒ අය නැත්නම් ඔබට මේ වරදක් කරපු කෙනා ඒ අය සමහර වෙලාවකට යම්කිසි විදිහක ඔබත් එක්ක ආයේ සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔබට කෝල් කරනවා, මෙසේජ් කරනවා, පණිවිඩ එවනවා වෙන්න පුළුවන්. එතකොට මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එක තමයි ඔබට අවශ්‍ය නම් මේ කෙනාගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඔබට පුළුවන් මේ පණිවිඩ, මේ මැසේජස්, ඒ මොන හරි ඒවනේ පණිවිඩ ඉග්නෝ කරන්න පුළුවන්. එතකොට ඔබ ඒ එතකොට මෙතනදී අදාළ වෙන්නේ ඔබේ හිතට අදාළ කොටස සංසිඳව ගන්න ඒකට උත්තර හොයාගන්න එක විතරයි. හැබැයි සමහර අවස්ථා තියෙනවා සමහර පොයින්ට් තියෙනවා ඒ කෙනා සමහර වෙලාවට හැදෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මේ සමාදාන වීමේ දෙදෙනා හෝ දෙපිරිස අතර සමාදානය ඇති කිරීමේ දොරටු සියල්ලම වහලා දාන්නේ නැතුව යම් ප්‍රමාණයකට වහලා දාලා යම් ප්‍රමාණයකට සීමා දාලා ඒගොල්ලෝ එක්ක සමාදාන වෙන්න යම්කිසි අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන් අහගෙන යන්න මේක හරිම පුළුල් කියලා මම කිව්වා. හරි සංකීර්ණයි. සමහර විට එහෙම අපි අවස්ථාවක් දුන්නොත් ඒක ඒගොල්ලන්ට තමන්ගේ වරද බාර අරගෙන අවංකව සමාව ගන්න ඉඩක් හදලා දෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට එහෙම අවශ්‍යතාවයක් අවංකවම දැනিলা තියනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට අවංකවම සමාදාන වෙන්න ඕනි බවක් තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර විට ඒගොල්ලෝ පුරුදු විදිහටම කිසිම වගකීමක් නැතුව ඒවා නිකන් ඔහේ ආවට ගියාට කියනවා වෙන්නත් පුළුවන්. ඔවුන් කරපු දේ බාර ගන්න බවක් ඔබට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරපු වරද බාර ගන්න නැති බවක් ඔබට ඇඟ වෙන්නත් පුළුවන්. කිසිම විදිහක සමහර වෙලාවට සමාව ගැනීමක් නැති වෙන්නත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරාට. එතකොට ඔබ මෙතනදී මතක තියාගන්න වැදගත්ම කාරණය තමයි මේ විදිහේ දෙදෙනෙක් දෙපිරිසක් අතරේ නැවත අවංක සමාදානයක් ඒ වෙච්චි වැරද වැරදක් අමතක කරලා හරි සමාව හරි නැවත සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් ඒ අවංකවම ඒ දෙපිරිසක් අතර සාමකාමී සංහිඳියාවක් සමාදානයක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ අවංක සමාව ගැනීමකින් විතරයි. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද මේ අවංක සමාව ගැනීම කියලා කියන්නේ. අපි මේ නිකාන් උහේ සමාව ගන්නවා සමා වෙන්න I am sorry කිව්වට හරියන්නේ මේ අවංක සමාව ගැනීමකට කරුණු තුනක් ඇතුළත් වෙන්න ඕනේ. පොයින්ට් තුනක් තියෙනවා. අවංක සමාව ඉල්ලීම සම්පූර්ණ වෙන්නේ මේ කරුණ තුනත් එක්කයි. අංක 1. ඒගොල්ලෝ කරපු වැරද්ද ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. ඒගොල්ලෝ පිළිගන්නවා නම් ඒක අවංක සමාවක් විදිහට බාර ගන්න පුළුවන්. ඒගොල්ලෝ කරපු වැරද්ද පිළිගන්නේ නැත්නම් ඒක අවංක සමාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්න පුළුවන් මම දන්නවා මම වැරද්ද කළේ නැහැ කියලා. හැබැයි ඒ වුණාට මම සමාව ගන්නවා. ඒ එන්නේ අවංක සමාව ගැනීමකට නෙමෙයි. ඒ අවංක සමාදානයක් එතන නැහැ. ඒගොල්ලෝ මාන්නක්කාරකමට තමයි ඒක කියන්නේ. අංක දෙක ඒගොල්ලෝ ඒ කරපු දේ ඒ නොසැලකිලිමත් සමායට ආත්මාර්ථකාමීව අපිට හානි කර විදියට අපිට රිදුම් දෙන විදියට ඒගොල්ලෝ දෙයක් කරපු බව ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ ඒගොල්ලන්ට. තමන් මෙහෙම දෙයක් කරා කියලා. මම මෙහෙම ආත්මාර්ථකාමී විදියට හැසිරුණා. මම ඔබට මෙහෙම රිදුම් දෙන දෙයක් කරා කියන එක ඒගොල්ලෝ පිළිගන්න ඕනේ. ඒගොල්ලන්ට ඒක දැනෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි කාරණේ තමයි තමන් කරපු වරද පිළිගන්න එක වරදක් කළා කියලා දෙවෙනි එක වරද ඇනලයිස් කරලා පිළිගන්න එක. මම කළේ මෙන්න මෙහෙම වැරද්දා. ආත්මార్థකාමීකමක්ද වෙන මොකක් හරිද ඒක ඒ විදිහට පිළිගන්න ඕනේ. තුන්වෙනි එක තමයි අවංකවම ඒගොල්ලන්ට ඒ කරපු දෙයින් නිවැරදි වෙන්න අවශ්‍යතාවය තියෙන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ ඒගොල්ලන්ට. එතකොට තමයි ඒ වැරද්ද ආයේ නොවෙන තැනට සිද්ධ වෙන්නේ. හැබැයි මේ කාරණා තුනෙන් එකක්වත් එතන නැත්නම් ඒ සමාව ගැනීම කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක බොරු සමාව ගැනීමක් වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. බොහෝ විට මේ වගේ චරිත අනිත් අයට සමාව දෙන අයත් නෙමෙයි. ඒ නිසා තමයි ඒගොල්ලන්ට සමාව ඉල්ලන එක තේරෙන්නේ නැත්තේ. අනුන්ට සමාව දෙන්නේ නැති මිනිසුන්ට සමාව ඉල්ලන්නත් බෑ. ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ. සමහර වෙලාවට මේ අය තමන් කරපු දේ පිළිගන්නෙම නැතුව නිකන් ඔහේ කටවචනට සමාව ඉල්ලනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman සමාව ගන්න මොකටද කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ කරපු එක පිළිගන්නවා වෙන්න පුළුවන්. මම මෙහෙම එකක් කරා කියලා. නමුත් ඒක වැරද්දක් වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ. එහෙම එකක් කරා කියලා දන්නවා. සමහර වෙලාවට වරදක් කියලා පිළි නොගන්නවා වෙන්නත් පුළුවන්. ඒක වැරද්දක් වෙන්නෙම නෑ කියලා ඒගොල්ලෝ තර්ක කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඒක පිළිගත්තත් වරදක් කියලා ඒක තර්ක කරලා එහි බරපතලකම අඩු කරන්නත් පුළුවන්. ඒක ලොකු වැරද්දක් වුණත් ඒක පොඩි වැරද්දක් නේ ගණන් ගත යුතු දෙයක් නෙමෙයිනේ කියලා ඒකේ බරපතලකම අඩු කරලා කතා කරන්නත් පුළුවන්. ඒක එතකොට ඒගොල්ලෝ ඒ වැරැද්ද හදාගන්න උත්සාහ නොගන්නවා වෙන්නත් පුළුවන්. මේ වගේ හැඟීම් තියනවා කියන්නේ ඒගොල්ලෝ කවදාවත් ඒ වැරැද්ද හදාගන්නේ නැහැ කියන එක. ඒකයි මේ විදිහට නිදහස් වෙන්න මේ වගේ වැඩ කරන්නේ. මේ වගේ දේවල් කියන්නේ. ඒ කියන්නේ ඒ අයගේ හිතේ ආයෙත් ආයෙත් ඒක කරන්න හිතේ කැමැත්තක් තියනවා. ඒ දේ කරන්න නැවත ඉඩක් තියනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කියපු මොනම කාරණයකදී වුණත් මේ කියපු කාරණා කොයි එකක් හරි තියනවා නම් ඒ දෙන්න අතර වූ ඒ දෙපිරිස අතර සමාදානයක් ඇති වෙන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වෙන්නේ නැහැ. මොකද බිඳිච්ච ඕනෑම විදිහක විශ්වාසයක් නැවත ගොඩනගන්න නම් ශක්තිමත් පදනමක් ෆවුන්ඩේෂන් එකක් එතන තියෙන්න ඕනේ. එතකොට මේ සමාව ගැනීම තුල හැම ශක්තිමත් විශ්වාසනීය පදනමක් නැහැ. ඒ නිසා ඒ සංහිඳියාවේ සාමකාමීත්වයේ සමාදානය කවදාවත් හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඒක හොඳ විදිහට සමාදාන වෙන එකක් නෙමෙයි. මේක මවාපෑමක්. මම අර කලින් කිව්වා මේ අපෙන් අපිට නැවත අපිත් එක්ක හිතවත් වෙන්න මේ පිරිස එනකොට දැනගත යුතු විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් ඒගොල්ලෝ අවංක වෙනවා වෙන්නත් පුළුවන්. දෙක මෙන්න මේ විදිහට ඔබව රවටාගෙන නැවත ඔබව පාවිච්චි කරන්න මේ විදිහට එනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට දැනෙන්න ඕනි ඒගොල්ලන්ගේ ළඟ සමාව ගැනීමේදී හෝ නැවත හිතවත් වෙන්න එනකොට මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවද කියලා බලන්න. ඒක දකින්න පුළුවන්නේ තියෙනවා නම් ඔබ දැනගන්න ඕනේ අපි කොහොමද එහෙම අවංකව සමාව ගන්න බැරි කෙනෙක්ව ආයේ විශ්වාස කරන්න කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක ආයේ කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. අවංකවම තමන්ගෙන් වුණු වරද ගැන දන්නෙත් නැති. ඒ වරද ගැන දැනගෙන ඒක පිළියරන් වෙනස් වෙන්න කැප වෙන්න කැමතිත් නැති. එහෙම කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නේ ආයි? තමන් අතින් වුණ වරද පිළිගන්නේ නැති කිසිම කෙනෙක්ව නැවත විශ්වාස කරන්න බෑ කියන එක මතක තියාගන්න. වරද වරදක් හැටියට පිළිගන්න කෙනෙකුට විතරයි නැවත ඒ වරදින් නැගී හිටින්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේත් මේ ශාසනය දේශනා කරලා තියෙනවා. මම මේ ශාසනයේ දේවල් තව මේකට දැම්මේ නෑ හැබැයි මේ ඔක්කොම කාරණා ශාසනයේ තියෙන දේවල්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා පැවිද්දන්ට ආයති සංවරයට එන්න කියලා දෙයක්. ආයති සංවරය කියලා කියන්නේ අපි අතින් උණු වරද වරද හැටියට බාරගත්තොත් අපිට ඒකෙන් නැගී සිටින්න පුළුවන්. ඒ වරද වරද හැටියට බාරගෙන ඒක ආරෝචනය කරන්න ඕනේ. මිනිසු දන්න වචනෙන් කියනනම් පාපොච්චාරණය කරන්න ඕනේ. තව භික්ෂුවක් ඉදිරියේ ඒක කියන්න ඕනේ මගේ අතින් මේ වැරද්ද වුණා කියලා. එතකොට අනිත් භික්ෂුව අහගෙන ඉන්නවා මේ පොඩි විනයානුකූල වචන කිහිපයක් විතරයි එතන හොමාරු වෙන්නේ තමන්ගේ වැරද්ද හෙලි කරනවා. ඒ හෙලි කිරීමම තමයි ඒ වරදින් නැගී සිටීම සුද්ධ වීම කියලා වාක්‍ය තුනයි දේශනා කරනවා. එතො එහෙම කිරීමෙන් තමයි ඒ වරද නැවත නොවන තැනට මනස අරන් යන්න පුළුවන් වෙන්නේ. නැවත නැවත නැවත නැවත ඒක සිදු ඒ ආයති සංවරය කියන එකේ පිහිටීමෙන් අපිට ඒ වරද නිවැරදි කරගන්න පුළුවන්. එහෙම එකක් භාග්‍යතුන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මෙන්න මේ නිසයි. වරදින් නැගී හිටින්න නම් වරද වරද හැටියට ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ. ඉතින් එතකොට ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම කෙනෙකුට අපි කොහොමද සමාව දෙන්නේ? අවංකව සමාවක්වත් ගන්න බැරි කෙනෙකුට අපි කොහොමද සමාව දෙන්නේ? එහෙම නැත්නම් ජීවිතේ කවදාවත් කොහොමවත් සමාවක් ගන්න නැති කෙනෙකුට අපි කොහොමද සමාව දෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. එතකොට මෙහෙම අවස්ථාවකදී ඔබට දැනෙන්න පුළුවන් මේ සමාව දෙනවා කියන එක හරිම අභියෝගාත්මක දෙයක්. ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබට හිතෙනවා ඇති. ඇත්තටම නම් එහෙම හිතෙන්නේ මේ සමාව කියන එක ගැන අපේ තියෙන වැරදි වැටහීමක්. ඒ නිසා තමයි අපිට එහෙම හිතෙන්නේ. ඒ තමයි අපි හිතාගෙන ඉන්නවා මේ සමාව දෙනවා කියලා කියන්නේ අපි අනිත් කෙනාට මොනවා හරි දෙනම වගේ දෙයක් මේ කරන්නේ කියලා. අපි යමක් කාට හරි දීමක් කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඇත්තටම මේ කාට හරි දෙන දෙයක් නෙමෙයි මේ සමාව කියලා කියන්නේ. ඒක ඇත්තටම කරන්නේ අපි වෙනුවෙන්. අපි අපේම හිතේ තියෙන විරුද්ධ මානසිකත්වය, ගැටුණු මානසිකත්වය, අකමැති නුරුස්නා ද්වේෂසහගත මානසිකත්වය මේ මානසිකත්වයෙන් ගැලවීම තමයි සමාව කියලා කියන්නේ. ඒක අතහැරීම, ඒකෙන් නිදහස් වීම, ඒකෙන් නිදහස් වෙලා හිත සාමකාමීත්වයට අරගෙන යෑමක් තමයි සමාව දෙනවා කියලා කියන්නේ. ඉතින් මේකේ තේරුම තමයි කාටවත් ඒ වගේ වරදක් කරපු කෙනෙකුට කියන්නේවත් නැතුව අපිට සමාව දෙන්න පුළුවන් කියන එක. අමුතුවෙන් කියන්නවත් ඕනේ නැහැ අපිට සමාව දෙන්න. ඒ වගේම කෙනෙක් ඔබෙන් සමාව ගත්තත් නැතත් අවංකව සමාව ගත්තේ නැතත් ඔබට පුළුවන්කම තියෙනවා සමාව දෙනවා කියන එක කරන්න. ඒ නිසා ධර්මය ගැන දන්න සමහර අය දන්නවා ඇති සාමාන්‍යයෙන් මේ ශාසන ප්‍රතිපදාවේ තියෙනවා භාවනා කරන්න එහෙම එන අය භාවනා කරන්න කලින් මේ සංසාරයක් පුරා තමන්ගේ අතින් වුණු වැරදි කියන්නේ ත්‍රිවිධ රත්ණයට ඒ ඒ පුද්ගලයන්ට වෙච්ච වැරදි වලට සමාව ගන්න කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට යම්කිසි කෙනෙකුට වැරද්දක් වෙලා අපි අතින් අපිට සමාව ගන්න බැරි වුණොත් උදාහරණයක් මේ සමාව ගැනීම ගැන සමාව ගන්න බැරි වුණොත් අපිට කියලා තියෙනවා ඒ කෙනාව සිතින් සිහි කරගෙන සමහරට යා මැරිලා මැරිලා නම් ඒ කෙනා හිටපු පැත්ත සිහි කරගෙන අපි අතින් වෙච්ච වරදට සමාව ගන්න නැත්නම් අපිට කෙනෙකුට සමාව දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා හැබැයි ඒ කෙනා එක්ක මැරිලා එක්ක ඒ කෙනා ඉන්න දිහාවක් දන්නේ නැහැ. එතකොට ඒ කෙනාව හිතින් සිහි කරගෙන එක්ක ඉන්නවනම් ඉන්න පැත්ත සිහි කරගෙන සාමාව ගැනීම හෝ දීම කියන මේ කාරණේ අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේක මේ තව කෙනෙක් සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක වචනයෙන් කියලා දෙන්න තියෙන දෙයක් නෙමෙයි. තමන්ගේ මනස නිදහස් කර ගැනීමක් තමයි මේ සමාව දීම හෝ ගැනීම කියලා කියන්නේ. ඒ වගේම ඔබට හැකියාව තියනවා නැවත ඒ කෙනා හෝ ඒ අය එක්ක සමාදානයකට සංහිඳියාවකට එන්නේ නැතුවම සමාව දෙන්න හැකියාව තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔබට ඒ සම්බන්ධය නැවත ගොඩනගන්න ඕනි නෑ කියන එකයි. ඒ අය ඔබේ ජීවිතේ තියාගන්න ඔබට ඕනි නෑ කියන එකයි. ඒ අයත් එක්ක ඔබට නැවත සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනි නෑ කියන එකයි. ඒ අය වෙනුවෙන් ඔබේ කාලය හෝ අවධානය දිය යුතු නෑ වෙන් කරන්න ඕනි නෑ කියන එකයි. ඉතින් ඔබට පුළුවන් සමාව දීලා ඒ අයගෙන් ඈත් වෙලා ඔබට ඔබට ඔබට ඔබේම පාරක යන්න ඔබට හැකියාව තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට මිනිස්සු අතරේ මේ අවුල් සහගත මානසිකත්වයක් තියනවා මේ සමාව දීලා සමාදාන වෙන එක ගැන. ගොඩාක් අයට සමහර සම්බන්ධතා මොන වැරදි වුණත් අතහැර ගන්න බෑ. එහෙනම් ඒ වගේ වෙලාවට ගොඩක් අය කරන්නේ ඒ සම්බන්ධ නැවත ගොඩනගාගෙන යන්න ඕනි වුණාම මිනිස්සු නැවත නැවත නැවත නැවත සමාව දෙනවා. නමුත් ඕනම සම්බන්ධයක් කැඩිලා බිඳිලා විසිරිලා යන්න හේතු වෙන කාරණා තමයි එකිනෙකාට ගරු කරන්නේ නැතිකම, රෙස්පෙක්ට් කරන්නේ නැතිකම, එහෙම නැත්නම් නොසැලකිලිමත්කම, නැත්නම් ආත්මార్థකාමීකම, මේ වගේ රැවටීම්, ඒ වගේ දේවල් වුණාම සම්බන්ධයක් කැඩිලා බිඳිලා විසිරිලා යනවා. අන්න ඒ වෙලාවට එහෙම වෙලා තියෙද්දිත් ඒ සම්බන්ධය තව දුරටත් පවත්වාගෙන යන්න ඕනි නම් තමන්ගේ හිත සනීප කරගන්නත් ඕනි නම් එහෙනම් දෙන්න කතා කතා බහ කරගෙන ඒක විසඳාගත යුතුයි. දෙපිරිස ඒක කතා බහ කරගෙන විසඳාගත යුතුයි. ඉතින් ඒ කෙනා එහෙම කතා බහ කරද්දී ඒ කෙනා එකට කැමති නැත්නම් තව දුරටත් ඒක රැකගන්න උත්සාහ කරන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි කාට හරි සමාව දෙනවා කියලා කියන්නේ අපි එයාව ආයෙත් විශ්වාස කරන්න ඕනි කියන එකම නෙමෙයි. මේ දෙපිරිසක් හෝ දෙදෙනෙක් අතර ඇති වුණු පළුද්දක් වරදකට සමාව දීලා නැවත සම්බන්ධය අරන් යනවා කියන්නේ එයාව විශ්වාස කරනවා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් එයාව අත්හරිනවා කියන්නේ හෝ මොකක් හරි ඇත්තක ඉන්නවා කියන්නේ විශ්වාස කරනවා කියන එක නෙමෙයි. මතක තියාගන්න සමාව දීමයි විශ්වාසය කියලා කියන්නේ එකිනෙකට වෙනස් ධර්මතා දෙකක්, කාරණා දෙකක්. සමාව කියන්නේ අපිට නිදහසේ දෙන්න පුළුවන් දෙයක්. අපිට නිදහසේ කරන්න පුළුවන් දෙයක්. හැබැයි විශ්වාසය කියලා කියන්නේ අපි උපයාගත යුතු දෙයක්. සමාව දෙන්න පුළුවන් දෙයක් වුණාට විශ්වාසය උපයාගත යුතු දෙයක්. ඉතින් ඒ කෙනාගේ ඒ කෙනා ගැන අපේ හිතේ තියෙන විශ්වාසය බිඳිලා තියෙනවා නම් ඒක නැවත උපයා ගන්න එක එයාට අයිති දෙයක්. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ හිතේ එයා ගැන විශ්වාසය එයා එයා උපය ගන්න ඕනේ. හැබැයි සමාව කියන එකට එයා සම්බන්ධ නැහැ. ඒක අපි අපේ මනසින් කරන්න තියෙන දෙයක්, මනසින් අතහරින දෙයක්, මනසින් දීලා දාන දෙයක්. එතකොට ඒ විශ්වාසය කියන එක උපයන්න මේ සමාව දෙනවාට වැඩිය සෑහෙන විශාල වීරියක් ශක්තියක් කැප කරන්න වෙනවා. ලොකු කැපකිරීම කරන්න වෙනවා විශ්වාසය උපයන්න. හැබැයි සමාව දෙන්නේ තරම් ලොකු කැපකිරීම කරන්න ඕනේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් මම මේ ජීවිත කාලය පුරා ආශ්‍රය කරද්දි මිනිසුන් මම දැකපු දෙයක් තමයි මිනිස්සු Tamanගේ මාර්ග වෙනස් කරන්න ඊටාම කලාතුරකින්. හැම කෙනෙකුටම හැබැයි උපතින් මේ වෙනස් වීමේ හැකියාව අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොටෙන්ෂල් එක තියෙනවා. නමුත් වෙනස් වෙන්නේ ඊටාම සුළු පිරිසයි. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඕනේ Tamanගේ හැසිරීම් වල වගකීම ගන්න අකමැති. Taman කළ වරද පිළිගන්න අකමැති අයට මේ වෙනස් වෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අමාරු දෙයක්. ඒකට හේතුව තමයි වෙනස් වීම සඳහා අවශ්‍ය මුල්ම පියවර තමයි ඔබේ වෙනස් වෙන්න ඕනේ මොකක්ද කියන එක ඔබ ඉස්සෙල්ලම පිළිගන්න එක. ඒක තමයි මම අර කලිනුත් කිව්වේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. අපි වරදක් හදා ගන්න නම් ඉස්සෙල්ලා වරද මොකක්ද කියලා පිළිගන්න ඕනේ. ඒක ඒක තමයි වෙනස් වෙන්න තියෙන දේ. ඉතින් අපි වෙනස් වෙන්න තියෙන දේ අපිට පේන්නේ නැත්නම් වෙනස් වෙන්න තියෙන දේ අපි පිළිගන්න කැමති නැත්නම් අපි කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝ නැවතත් සුපුරුදු පරිදි ඒ පාරෙම යනවා කියන එකයි. ඉතින් ඒ කෙනා එහෙම නැත්නම් ඔබ ඒ වරද ඒක පිළිගන්න බැරි නම් කැමති නැත්නම් ඉතින් කොහොමද අපි ඒක විසඳගන්නේ? ඒකට උත්තරයක් හොයාගන්නේ. ඉතින් ආත්මාර්ථකාමීකම් කරන අය පවා කැමති නැහැ තමන්ගේ ආත්මාර්ථකාමීකම පිළිගන්න. තමන් සමහර වෙලාවට ඒගොල්ලෝ දන්නේවත් නැහැ තමන් ඒ කරපු දේ එහෙම එකක් කියන ආත්මාර්ථකාමී සහගත දෙයක් කියනවත් ඒගොල්ලෝ සමහර වෙලාවට දන්නේ නැහැ. වෙන එකක් තියා ඒගොල්ලෝ කැමති නෑ තමන් එහෙම දෙයක් කරනවා කියලා දැනගන්නවත්. ඒගොල්ලන්ට එහෙම ඕනිකමක් නෑ. තමන් ආත්මාර්ථකාමී නේද කියලා තමන් මේ රවටන කෙනෙක් නේද? තමන් කපටි චරිතයක් නේද? තමන් තමන් අනුන්ව යූස් කරනවා නේද කියන එක දැනගන්නවත් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නෑ. අපි හිතමු බැරි වෙලා හරි ඒගොල්ලෝ මේ කරන ආත්මාර්ථකාමීකම, රැවටීම, කපටිකම, වංචාව අනුන් යූස් කිරීම ඒගොල්ලන්ට සහ අනිත් අයට පේන්න ගත්තා කියලා පැහැදිලිව පේනවා මෙතන හැම දෙයක් තියෙනවා කියලා. සමහරට එයාටත් ඒක දැන් ඔන්න පේන්න අරගෙන. එතකොට මේ අය මොකක්ද දන්නවද කරන්නේ? ඒගොල්ලෝ ටග් ගාලා ඒගොල්ලන්ගේ අවධානය වෙන දෙයකට යොමු කරනවා. ඒගොල්ලෝ එකට නිදහසට කාරණා කියනවා. ඒගොල්ලෝ එකට තර්ක ගේනවා. සමහර වෙලාවට එයාගේ මේ ස්වභාවය කොහොමරි දැක්කනම් ඒ දැකපු අයව කොන් කරනවා. පිරිසෙන් ඉවත් කරනවා. ඒගොල්ලෝ හෙලවලා දානවා. ඒ කරපු දේ ලොකු දෙයක් නෙමෙයි බොහොම පුංචි දෙයක් විදිහට ඒගොල්ලෝ කතා කරනවා. ඒක සාධාරණීකරණය කරනවා. සමහර වෙලාවට අනිත් අය පිට තමන්ගේ වරද පටවනවා. අනිත් අය වැරදි කරනවා. නිර්පරාදේ වෙන අය වැරදිකාරයෝ බවට පත් කරලා හංවඩු ගහනවා. එතකොට ඒ තමන්ගේ අතින් වෙච්ච ආත්මාර්ථකාමීකම, කපටිකම, රැවටීම, යූස් කිරීම මේ වැරද්ද බාර ගන්න සිද්ධ වෙන එක වළක්වන්න, ඒක දිහා කෙලින් බලලා ඒක තේරුම් ගන්න සිද්ධ වෙන එක වළක්වන්න, ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැමදේම ඒගොල්ලෝ කරනවා. එතකොට අපි මේ කතා කරගෙන යන්නේ සමාව දීමක් ගැනනේ. කොහොමද ඒකට මේ කාරණේ සම්බන්ධ කරගන්නේ? ඔබ මෙතනදි තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි මේ ලෝකේ කිසිම කෙනෙක් උපතින්ම මේ වගේ පාපී ආත්මාර්ථකාමී රවටන, කපටි, වංචාකාර චරිත නොවෙන්න පුළුවන් හැම කෙනෙක්ම. ඔබ නිකමට හොයලා බලන්න ඔය වගේ ආත්මාර්ථකාමී අනිත් අයව යූස් කරන කපටි, වංචාකාරී රවටන සුළු චරිත මේ වගේ නරක පුරුදු එළියට එන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ මොනවාම හරි හේතු ටිකක් තැන්පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ අතීත ජීවිතේ පොඩ්ඩක් හොයලා බලන්න මේක තේරුම් ගන්න. එයාලගේ හිත ඇතුලේ මොනවාම හරි හිතේ තියෙනවා සැඟවුණු තනි වෙන්න බය, ඒගොල්ලන්ට තමන් ගැන පෞරුෂය නැති, හිතේ මොනවාම හරි द्वේෂයක්, වෛරයක් සහිත මේම හැඟීම් ටිකක්, ඉන්සිකියුරිටීස් මේ වගේ හැඟීම් හැඟීම් ටිකක් ඒගොල්ලන්ගේ හිත ඇතුලේ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ හිත ඇතුලේ තියෙන මේ ගැටුම් තමයි මේ විදිහට අනිත් අය පිටින් එළියට එන්නේ. හොඳට හොයලා බලන්න එහෙම චරිත ඉන්නවා නම් ඔබ දන්නවා නම් එයාලගේ අතීතය පොඩ්ඩක් හොයලා බලන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒගොල්ලන්ගේ ජීවිතවලට වෙච්ච දේවල් හිත අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා. ඒව තමයි දැන් මේ එළියට එන්නේ අනිත් අය පිටින්. එයාලගේ හිතවල ගැඹුරටම වැදිච්ච නරක අත්දැකීම් ටිකක් තියෙනවා. ඒවා මනසින් අයින් කරගන්න බෑ. ඒගොල්ලෝ ඒවයෙන් නැවත නැවත පීඩා විඳිනවා. ඒවා පැසව පැසව පවතිනවා. ඒ සැරව ගඳ තමයි මේ අනිත් අයගේ පිටින් යන්නේ. ඒ අයගේ හිතයට තැම්පත් වුණු යම්කිසි මේ අපහසුතාවයක් සහිත හැඟීම් ටිකක් තියෙනවා. බොහෝ වෙලාවට ඒ අයගේ අතීතයේ ඒ අය සෑහෙන දැඩි රිදවීම් වලට සෑහෙන දැඩි හිත් පීඩාවලට සෑහෙන දැඩි ප්‍රතික්ෂේප වීමවලට සෑහෙන දැඩි රැවටීම් වලට වංචාවලට ආත්මార్థකාමීකම් වලට කපටිකම් වලට අහු වුණොත් ඒ එතකොට එයාලගේ මනසේ හටගත්තු හැඟීම් එක ඒගොල්ලෝ රණ්ඩු කරලා ඒ මානසිකත්වය සුව කරගන්න එයාලට බැරි වුණොත් සමාව දෙන්න බැරි වුණොත් ඒ ඒව කරපු අයට එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා අන්න එතකොට ඒ ටික තමයි මේ එළියට එන්නේ ඒගොල්ලන්ගේ මනසින් ආයෙත් ඒ විඳපු දුක් වේදනා නිසා ඒ අයගේ හැසිරීම් අනිත් අයට කොච්චර බලපානවද කියලා අඳුනගන්න බැරි තරමටම ඒගොල්ලන්ගේ මනසේ දුක් වලින් වැහිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක අඳුනගන්න බෑ. අනිකා කෙරෙහි ඇත්තටම සැලකිල්ලක් දක්වන්නේ කොහොමද කියන එක යාලට පේන්නේ නෑ. මම මේ කරන දේ නිසා අනිත් කෙනා කොච්චර පීඩාවටපත් වෙනවද කියලා යාලට පේන්නේ නෑ, තේරෙන්නේ නෑ, දැනෙන්නේ නෑ. ඒ නිසා අනිකා ගැනත් සැලකිලිමත් වෙන විදියට හැසිරෙන්නේ කොහොමද කියලා මෙයාලට දැනෙන්නේ නැහැ. මොකද එයාලට ඒ සැලකිල්ල ලැබිලා නැහැ. එයාලා ප්‍රතික්ෂේප වුණු නිසා එයාලා දැන් ඉන්න අය ප්‍රතික්ෂේප කරනවා. එයාලව අනිත් අය අතින් යූස් වුණු නිසා දැන් එයා අනිත් අයව යූස් කරනවා. අනිත් අයව එයා කවුරු හරි කෙනෙක් අතින් එයා රැවටීමට ලක් වෙලා තියෙන නිසා දැන් ඒ අය අනිත් අයව රවටනවා. අනිත් අයගේ ආත්මార్థකාමීකම් වලට මෙයා අහු වෙලා තියෙන නිසා දැන් එයා අනිත් අය කෙරේ ආත්මార్థකාමීව හැසිරෙනවා. මොකද එයාට දැන් දැනෙන්නේ නැහැ ඒක. එයාට ඒ දේවල් ලැබිලා නැහැ හොඳ දේවල්. ඉතින් අනිකාව පහලට දාන විනාශ කරන දේවල් තමයි එතකොට මේගොල්ලෝ කරන්නේ. බොහෝම කපටි වැඩ තමයි මේගොල්ලෝ කරන්නේ. මොකද එයා ඒවට අහු වෙලා තියෙනවා. ඒක තමයි හේතුව. ඇත්තටම නම් ඒ කෙනාට රිදවන වද දෙන දේවල් ටිකක් ඒ අයගේ මනසේ යටම තට්ටුවේ තැම්පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබට හඳුන ගන්න පුළුවන් වෙයි, දකින්න පුළුවන් වෙයි. ඒ කෙනාව ටිකක් ළඟින් ආශ්‍රය කරලා එයාගේ අතීතය හොයලා බැලුවොත්. එයාටම වද දෙනවා එයාගේ හිත ඇතුලේ මේ තැම්පත් වෙලා තියෙන දේවල්. අන්න ඒ නිසා අපි ඒ කෙනාට අනුකම්පා කළ යුතුයි. මොකද එයාගේ හිතේ පැසවන දෙයක් තමයි එයා මේ අනිත් අයට කරන්නේ. අන්නේ අනුකම්පාව අපේ මනසට එන්න පටන් ගත්තාම ඒ කෙනා ගැන අපේ හිතේ තියෙන තරහා, වෛරය, නුරුස්නා ගතිය, අකමැතිකම මෙන්න මේ හැඟීම් ටික ටික දිය වෙලා යන පටන් ගන්නවා. හැබැයි මේ අනුකම්පා කරනවා කියලා කියන්නේ ඒ කෙනාට ඔබ ඒ කෙනා කරන වැරදි තව ඉඩ දෙනවා කියන එකක්වත් ඒවා අනුමත කරනවා කියන එකක්වත් එහෙම නෙමෙයි. ඒක වරදවා තේරුම් ගන්න එපා. අනුකම්පා කරනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ විදිහට ඔබට රෙස්පෙක්ට් නැතුව ඔබට ගරු කරන්නේ නැතුව දිගටම ඒ විදියට සලකන්න ඉඩ දෙනවා කියන එකකුත් නෙමෙයි මේ අනුකම්පා කරනවා කියලා කියන්නේ. මේ කියන්නේ ඔබේ ඇතුලාන්තය සුවපත් කර ගැනීම පිණිස හටගත යුතු අනුකම්පාවක් දයාවක් මේ කතා කරන්නේ. සමහර විට ඒ කෙනා එක්ක තියෙන සියලුම සම්බන්ධකම් උනත් අතහරින්න පුළුවන්. ඒ වගේ නැවත නැවත Tamanට ආත්මාර්ථකාමී විදියට සලකන රිදවන කෙනෙක් සමග තියෙන ඒ සම්බන්ධය 100%ක්ම නතර කරන්න පුළුවන්. විශේෂයෙන් ඒ අය කරන දේ පිළිගන්නේ නැත්නම් ඒ හැසිරීම වෙනස් කරගන්න ඒගොල්ලන්ට කිසිම කැමැත්තක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ එක කළ යුතුම වෙනවා. හැබැයි ඔබ මෙතනදි තේරුම් ගන්න ඕනේ මේ අයට වෙස්මාරු කරන්න පුළුවන්. ඒගොල්ලෝ වෙස්මාරු කරනවා වගේ වෙස්වලාගෙන ඔබව පාලනය කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙනස් වෙන්න පුළුවන්. ඔබව සනසවන්න හිතාගෙන වංකව සමාව ගන්න පුළුවන්. ඔබව සනසවන්න පුළුවන්. සමහර විට ඔබව වරදකරු කරන්න උත්සාහ ගන්න පුළුවන්. ඒ අය ගැන ඔබේ හිතේ අනුකම්පාවක් ඇති කරවන්න පුළුවන්. ඒ අයට ඔබව කොච්චර ඕනිද කොච්චර වටිනවද කොච්චර අවශ්‍යද කියන එක ඔබට අඟවන්න ඉඩ තියෙන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් ඒ අය කරන්න පුළුවන්. ඉතින් ඔබට තියෙන්නේ බැරි වෙලා හරි උණු වෙන හිතක් නම් එහෙම කෙනෙක් නම් ඔබ ඔබ ඒවට අහු වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. හැබැයි එතන සිද්ධ වෙන්නේ ඔබේ උණු වෙන හිතත් එක්ක ඒ කෙනා සෙල්ලම් කරන එකයි. ඔබේ අවංක හොඳ හිත එක්ක එයා සෙල්ලම් කරන එක තමයි වෙන්නේ. අන්න ඒ නිසා ඔබ ඒ ගැන සෑහෙන දැනුවත්කමකින් සෑහෙන අවධානයකින් සිටිය යුතුමයි. ඒ කෙනා ඔබව පාලනය කරන්න, යූස් කරන්න, රවටන්න, පාවිච්චි කරන ටෙක්නික් ගැන ඔබ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඒවට අහු වෙලා යන්න ඔබ තුල තියෙන හේතු ගැනත් ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. ඔබේ මොන මොන හේතු නිසාද ඔබ ඒවට අහු වෙන්නේ කියන එක ගැන ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් ඔබ ඔබටම ගරු කරන්න, රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔබේ හිතේ සැඟවිලා තියෙන ධෛර්යය, ශක්තිය ඔබ හොයා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒවට අහු නොවි ඉන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. ඉතින් අපි නැවතත් අදාළ කාරණයට ආවොත් මේ වගේ චරිතවල ඇතුළාන්තයේ සුව නොවුන රිද වෙන මානසිකත්වයක් තියෙනවා. සමහර විට ඒ අය ඊට වඩා හොඳ දෙයක් දන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. මොකද ඒ තරමටම ඒ අයගේ ඇතුළත පැසවන තුවාලයක් තියෙන්නේ. අන්න ඒ නිසායි අපි අනුකම්පා කළ යුත්තේ. නමුත් අනුකම්පා කළාට ඒ අයගේ ස්වභාවය නිසා අපි අපේ ජීවිතේ ඉඩක් දෙන්නේ නැහැ තවදුරටත් එයාලට. ඒ මොකද එයාලගේ තියෙන අර වගේ ස්වභාවයක් ඒ හින්දා අපි තවදුරටත් අපේ ජීවිතේ ඉඩක් දෙන්නේ එයාලට. ඉතින් මේ සමාව දීමේ ක්‍රියාවලියට සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන් එක එක්කෙනා මුහුණ දුන්නු තත්වයන්ගේ ස්වභාවය මත. ඉතින් මේ වගේ තැනකදී ඔබ තේරුම් ගන්න ඕනි දේ තමයි මේ ඇති වුණු සිද්ධියේදී මගේ හිතේ ඇති වෙලා තියෙන තුවාලේ දෙන්නත් එක්ක හෝ පිරිස එක්ක එකට එකතුව මේක සනീപ කරන්න බෑ. මොකද <clears throat> අපි අපේ හිතේ ඇති වෙලා තියෙන අකමැත්ත තරහව නැති කරගන්න ඕනේ අපි තුලින්මයි. අපිට ඒ තුවාලේ සනීප කරගන්න නම් අපිට සිද්ධ වෙනවා අපි තුලින්ම ශක්තිමත්ව නැගී සිටින්න. අපි තුලින්ම මොලේ පාවිච්චි කරලා ප්‍රඥාවන්තව නැගී සිටින්න අපි දැනගන්න ඕනේ. මෙන්න මේ තැන්වලදී හදවතට නෙමෙයි බුද්ධියට ඉඩ දෙන්න ඕනි තැන්. මේ තැන්වලදී ඔබ එහෙමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේකෙදී ඔබ විශේෂයෙන්ම මේ සමාව සඳහා ඔබේ මනස සම්පූර්ණයෙන් සුව කර ගැනීම සඳහා ඔබ අවධානය දිය යුතු වැදගත්ම දෙයක් තමයි අත්දැකීම් වලින් ඉගෙනගෙන වැඩෙන්න ඔබට ලැබුණු අවස්ථාව. මේ ලැබිලා තියෙන්නේ ඔබට එහෙම අවස්ථාවක්. ඒ නිසා ඔබ මේ දෙයට කෘතවේදී වෙන්න ඕනේ, ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇයි ඒ? ඇත්ත කියන එක ඔබට පෙන්වා දුන්නට. සාමාන්‍යයෙන් මෙහෙම චරිතයකට අපි කොටු වුණාම අපිට ඇත්තටම තරහ යන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් අපිට තරහ ගිහින් තියෙන්නේ ගොඩක් වෙලාවට අපිත් එක්කමයි. අපිට හිතෙනවා මම කොහොමද මෙච්චරටම මෝඩ වුනේ මං කොහොමද මේකට අහු වුනේ මං මෙච්චරටම මෝඩ වුණාද කියලා වගේ සිතුවිලි අපිට හිතෙනවා ඉතින් ඇත්තටම ඇයි අපි එහෙම අහු වෙන්නේ කියලා ඊළඟට අපි හොයන්න ඕනේ ඒකට හේතුව තමයි අපේම හිතේ තියෙන බැඳීම් වලට තියෙන කෑදරකම නිසා අපේම හිතේ තියාගෙන තියෙන අධික බලාපොරොත්තු නිසා සහ තනි වෙයි කියන බය නිසා ස්වාධීනව ජීවත් වෙන්න බැරි කම නිසා, තනි වෙන්න තියෙන බය නිසා, මේ වගේ හැඟීම් නිසා තමයි අපි එහෙම ඒ වගේ චරිත වලට නැවත නැවත අහු වෙන්නේ. ඉතින් අපේම තියෙන මෝඩකම නිසා තමයි අපි ඒගොල්ලන්ට අහු වෙන්නේ. මෙන්න මේ කාරණා තේරුම් ගැනීමත් එක්කම තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබ තුලින්ම නැගිටින්න. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒ අය ඉක්මවා යන්න. එතකොට ඔබට දැනෙයි ඒගොල්ලන්ගේ නරක ස්වභාවයන්ට ඔරොතු දෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔබ තුල ගොඩ නැගෙනවා කියන එක ඔබට දැනෙයි. ඒගොල්ලන්ගේ නරක ස්වභාවයන්ට ඔරොතු දෙන ප්‍රතිශක්තිකරණ ශක්තියක් ඔබ තුල ඇති වෙනවා කියලා ඔබට දැනෙයි. එතකොට තනිව ජීවත් වෙන්න බෑ කියන මේ බියගුළු හැඟීම ඉක්මවා යන්න ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ඔබේ ඇතුළාන්ත ශක්තිය උපදවා ගැනීමෙන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔබේ හදවත පතුලෙන්ම ඔබ ඔබට ආදරය කරන්න පටන් ගත්තොත් විතරයි. තමන්ට ආදරය කරන්න පටන් ගත්තාම තමයි තමන්ගේ ශක්තියෙන් තමන්ට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. තමන් තුල කොයිතරම් ශක්තියක් තියෙනවද මට මේ තනිව ජීවත් වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එක අඳුන ගන්න පුළුවන්. තමන්ට ආදරය කරන්න පටන් ගත්තොත්. ඉතින් තමන්ට ආදරය කරන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන කෙනෙකුට විතරයි. ඉතින් අන්තිමේදී එන්නේ සිහියට. ඔබ ඔබට ආදරය කරන්න ගත්තාම තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබට ගරු කරන්න. එතකොට ඔබට පුළුවන් අනිත් අය ඔබව යූස් කරන එක ආත්මාර්ථකාමී විදිහට ඔබට වැරදි කරන එක නවත්තන්න. ඔබට ඉගෙන ගන්න පුළුවන් මේ හැඟීම් දැනීම් එක්ක ස්වාධීන නිදහස් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒකට ඇත්තටම සතිය ඕනේ. එතකොට මේ අනවශ්‍ය බැඳීම් සහ බලාපොරොත්තු ඔබට අතහරින්න පුළුවන්. අපිට වද දෙන අනවශ්‍ය බැඳීම් සහ අනවශ්‍ය බලාපොරොත්තු අතහැරීමේ ශක්තිය ඔබට ලැබෙනවා. අනිත් අයගෙන් ඔබට වටිනාකමක් නොලැබුණත් ඔබට පුළුවන්කම ලැබෙනවා එතකොට ඔබේ වටිනාකම තේරුම් අරගෙන සතුටින් ඉන්න. සාමාන්‍යයෙන් අපි අනිත් අයගෙන් අපේ වටිනාකම ඉල්ලනවානේ. වටිනාකමක් දෙනවා දෙනවා නම් බලාපොරොත්තු වෙනවානේ. නමුත් මේ තැනට මනස ආවම අනිත් අය අපිට වටිනාකමක් දුන්නත් නැතත් ඔබට ඔබේ වටිනාකම දැනෙනවා. ඒකම ඇති ඔබට ශක්තිමත්ව නැගී සිටින්න. ඒ වගේම මේ සිද්ධියට අදාළව ඔබේ හිත ඇතුලේ තියෙන සැනසීමක් නැති ගතිය, නුරුස්නා ගතිය, බලාපොරොත්තු සුන්නුණු ගතිය මේ හැම හැඟීමක්ම දැනීමක්ම ඔබ තේරුම් ගන්න ඕනේ සහ ඒවා දකින්න ඕනේ. එතකොට ඔබට තේරෙයි මේ සිද්ධිය ඇතුලේ ඔබට ඉගෙන ගන්න බොහෝ දෑ එතන තියෙනවා කියලා ඔබට දැනෙයි. ඔබට පෙනෙයි. ඔබට ඔබ ගැන හොයා ගන්න බොහෝ දේවල් එතන තියෙනවා කියලා ඔබට දැනෙයි. ඒ විදිහට ඒ සම්පූර්ණ සිදුවීමම සෑහෙන වටිනා පාඩම් මාලාවක් විදිහට ඔබට දකින්න පුළුවන් වුණොත් ඒ සම්පූර්ණ සිද්ධි මාලාවම ඔබට වැඩෙන්න අවශ්‍ය දේවල් සහිතව එතන තියෙනවා. ඒ සිද්ධි මාලාව තුල තියෙනවා කියලා ඔබට දකින්න පුළුවන් වුණොත් ඒ తত্ত্বය ඒ සිද්ධවීම ගැන ඔබේ හිතේ ලොකු කෘතවේදී හැඟීමක් ඇති වෙනවා. ඔබට ඒකට ස්තුති කරන්න හිතේවි. ඒ සිද්ධිය සිදු නොවුණා නම් ඒ කෙනා එහෙම නොකළා නම් ඔබේ ජීවිතේ ඔබ තුල මේ වගේ දේවල් තියෙනවා කියලා ඔබට දකින්නවත් ඔබට ඉගෙන ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඔබ තුල මේ වගේ මානසික හැඟීම් තියෙනවා කියලා ඔබට කවදාවත් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒව හරහා ඔබට ශක්තිමත්ව වැඩෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ අය එහෙම නොකළා නම්. ඔබට කවදාවත් ස්වාධීනව තනිව ජීවත් වීමේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම නොකළා නම්. ඒ නිසායි ඔබ ඒ සිද්ධියට සහ ඒ ඒ ඒ එය විසින් ඔබට උගන්වපු සියල්ලටම ඔබ ස්තුති කරන්න යන්නේ නිසායි. අන්න ඒ ස්තුති කිරීම ඔබට උදව් වෙනවා. ඔබේ හිතේ තියෙන පුංචිම හරි අන්තිම තරහක් තියෙනවා නම් ඒකත් අතහැරලා දාන්න ඔබට ඒක උදව් වෙනවා. එතකොට තමයි ඔබට සාමකාමී මනසක් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබට පෙනේවි ඇත්තටම මේගොල්ලොත් ඔබේ ජීවිතයේ අධ්‍යාත්මික ගුරුවරු කොටසක් බව ඔබට දැනේවි. ඇයි එහෙම කියන්නේ? ඔබ මේ සිද්ධිය හරහා මේ පිරිස හෝ එකනා හරහා මේ ඉගෙනගත් දේවල් කිසිම පොතක් කියවීමෙන් හෝ කිසිම දේශනයකට සවන් දීමෙන් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ඔබේම හිත නැමැති පොත කියවන ලැබුණු අවස්ථාවක් තමයි මේක. ඔබ මේ තේරුම්ගත්තු හැමදේම තේරුම්ගත්තේ අත්දැකීමක් පදනම් කරගෙන මිසක් තියරි පදනම් කරගෙන නෙමෙයි. හුදු හුදු කාරණා පදනම් කරගෙන නෙමේ සිද්ධාන්ත හරහා නෙමේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂවය ඔබ මේ තේරුම් ගැනීම ගත්තේ ඒ අය ඔබේ ජීවිතයට ඇවිත් ඔබට මේ අමාරු දුෂ්කර පාඩම් ටික කියා දීලා ගිය එක ගැන ස්තුතිවන්ත වෙන්න. මතක් කරන්න මහා බෝසතාණන් වහන්සේ සහ දේවදත්ත චරිතය ගැන සංසාරේ කිසිම ආත්මයක බෝසතාණන් වහන්සේ දේවදත්තට සමාව නොදී ඉඳලා නැහැ. හැම ආත්මිකම සමාව දීලා තියෙනවා. මේ මේ කියන මානසිකත්වත් එක්ක තමයි බුහතාන් වහන්සේ දේවදත්ත කියන චරිතයට සමාව දුන්නේ. ඒ හේතු උන්වහන්සේ දැක්කා. මෙහෙම චරිතයක් ඉන්න එකෙන් මට ලැබෙන වාසි මොනවද කියලා උන්වහන්සේ දැක්කා. ඇත්තටම යශෝදරාවටවත් රාහුල තෙරුන් වහන්සේටවත් කරන්න බැරි ගොඩක් දේවල් තිබුණා. ඒ ඒගොල්ලන්ට කවදාවත් සම්පූර්ණ කරලා දෙන්න බැරි පාරමී කොටසක් තිබ්බ බෝසත් කෙනෙකුට. ඒ කොටස සම්පූර්ණ කරලා දෙන්නේ අර වගේ Tamanට ආත්මාර්ථකාමීකම් කරන, තමන්ට නරක කරන, වරද කරන, රවටන, වංචා කරන, උගුල් වලට අහු කරන චරිතයකට විතරයි ඒව කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ කවදාවත් දෙව්දත්තරුන්ට සමාව නොදී හිටියේ නෑ. සමාව දුන්නා. හැබැයි මේ ස්තුති කිරීම මූණට කරන්න යන්න එපා. ඔයා නිසා මට මෙහෙම වුණා. මේව මම පාඩමක ඉගෙන ගත්තා. ඒකට ගොඩක් ස්තුති කියලා මුණට කියන්න යන්න එපා. ඇයි දන්නවද? ඒකෙන් වෙන්නේ ඒගොල්ලන්ගේ මාන්නක්කාරකම ලොකුකම මමත්වයේ වැඩි වෙන එක. මොකද ඒගොල්ලන්ට මේ ඇත්ත තේරෙන අය නෙමෙයිනේ. ඒ අය ඒක වැරදියට පරිවර්තනය කරනවා. ඒ අය ගොඩක් හොඳ වැඩක් කළේ මේ අනිත් අය වෙනුවෙන් කියලා. ඒගොල්ලෝ කරපු නරක වැඩේම හොඳක් විදියට පරිවර්තනය කරලා උලුප්පනවා. මන් නිසා හවලාගේ ප්‍රඥාව වැඩුණා. එයා ශක්තිමත් වුණා. එයාට හොඳක් වුණා. එයාට බොහොම වටිනා දෙයක් වුණේ. එයාගේ ඉවසීම පරීක්ෂා කරා. ඒකෙන් එයාගේ ඉවසීම වැඩුණා. කියලා ඒගොල්ලෝ ඒගොල්ලෝ කරපු වැරැද්ද හොඳක් විදියට දකිනවා. අනිත් අයට ප්‍රඥාව උපද්දව ගන්න උදව් කළා උදව් කරා එහෙම ප්‍රඥාව උපද්දව ගන්න මම පිහිටක් වුණා කියලා ඒගොල්ලෝ හිතන්නේ ඉඩ කඩ තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ කවදාවත් ඒගොල්ලන්ගේ වරද තේරුම් ගන්නේ නැහැ. මම මේකට මගේ ජීවිතයේ ලැබිච්ච එක එක එක අත්දැකීමක් කියන්නම්. එක්තරා කාලෙක මෙහින් වහන්සේලා පිරිසක් එක්ක වනගත ආරණ්‍යයක මම ජීවත් වුණා. ඒ කාලේ මට සෑහෙන ලොකු අසනීපයක් තිබුණා. අසනීපටත් වෙදකම් කරමින් හිටියේ. තවත් මෙහෙණින් වහන්සලා හිටියා. ඒ මෙහෙණින් වහන්සලාටත් වෙදකම් වගේක් කරමින් හිටියේ. ඉතින් තවත් පිරිසක් හිටියා. ඉතින් ස්ථානයේ තියෙන වතපිළිවෙත හැමදේම ඒ අසනීපකම් තියෙද්දිත් මම සහ තවත් අසනීප මෙහෙණින් වහන්සේ කෙනෙක් හිටියේ අපි තමයි කරන්නේ. අනිත් අය කවදාවත් එන්නේ මේ මේගොල්ලෝ අසනීපයි නේද මේ අසනීපෙත් තියාගෙන නේද මේක කරන්නේ අපිත් උදව්වක් දෙන්නුනේ නේද කියන එක ඒගොල්ලන්ට හිතෙන්නේ කරන්න. ඉතින් දවසක් සාමාන්‍ය මම ඍජුව කතා කරන කෙනෙක් ඒක හැමෝම දන්නවා. දවසක් දානශාලාවේදකෙදි මම මේක කිව්වා. ඇයි ඔබ වහන්සේලාට ඒක තේරෙන්නේ නැත්තේ? මේ අසනීපකම් මැද්දේ අපි මේක කරද්දී ඇයි දැනෙන්නේ නැත්තේ? එතකොට එතන පාලක තනතුර දරාගෙන හිටපු මේන්නාන්සේ කිව්වා ආ අපි ඔබ වහන්සේලාගේ ඉවසීම පරීක්ෂා කරන්න තමයි එහෙම කරේ කියලා. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ කරපු වැරද්ද පවා හරවනවා ඊට පස්සේ අනිත් පැත්තට. ඒ නිසා ඒගොල්ලන්ගේ වරද පෙන්ලා දෙන්නත් බෑ. ඒගොල්ලන්ට ස්තුති කරන්න යන්නත් එපා. අන්න ඒ වගේ මානසිකත් එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ස්තුති කරන්නවත් යන්න එපා. ඒගොල්ලන්ගේ වරද කියලා දීලා වැඩකුත් නැහැ. මේ වගේ චරිතවලට මොකද ඒගොල්ලෝ එක ටක් ගාලා හරවනවා. අපි මෙහෙම කරේ මෙන්න මේ හිඳයි කියලා. එතකොට ඒ අයගේ මේ මෝඩකම ඒගොල්ලෝ කවදාවත් තේරුම් ගන්නේ නැහැ. තේරුම් කරවන්න බෑ. ඒගොල්ලෝ අහුවෙලා ඉන්න මුලාව. ඒ නිසා ඔබට ඒකෙන් ගන්න පුළුවන් හැම හොඳ දෙයක්ම අරගෙන නිහඬව සද්ද නැතුව වැඩෙන්න. නිහඬව ශක්තිමත්ව වැඩෙන්න. ස්වාධීන වෙන්න. ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්න බොහොම නිහඬව. ඒ අයට කිසිවක් කියලා වැඩක් වෙන්නේ නැහැ එතකොට. මොකද අපි මේ කතා කරන්නේ අපේ මනසේ දියුණුව ගැන මිසක් වෙන කෙනෙක්ගේ හෝ වැරද්ද කරපු කෙනාගේ මනස දියුණුව ගැනවත් එයාගේ මනසේ සාමකාමීත්වය ගැනවත් නෙමෙයි අපි මේ කතා කරන්නේ අපේ මනසේ සාමකාමීත්වය සහ අපේ මනසේ දියුණුව ගැන. ඒ නිසා ඒ සියල්ලම අතහැර අනිත් චරිතය අනිත් චරිත අපිට සම්බන්ධ වුණු වරදට අදාළ සියල්ලෝම අතහැර තමන්ගේ සාමකාමීත්වය සොයාගෙන යන්න. අන්න ඒක තමයි නියම සමාව දීම කියලා කියන්නේ. ඕක තමයි සමාව දෙනවා කියලා කියන්නේ. ඒ තමයි හිතේ තියෙන තරහව දුරු කරන එකම ක්‍රමය. හිතේ තියෙන නුරුස්නා ගතිය, විරුද්ධ ගතිය, පිළිකුල් සහගත ගතිය දුරු කරන එකම ක්‍රමය. ඒක තමයි ඔබ ඒ පීඩාවෙන් දුක් විඳින මානසිකත්වයෙන් නිදහස් වෙන එකම ක්‍රමය. අපි මේ සමාව දෙන්නේ අනිත් කෙනාගේ නිදහස සතුට සාමකාමීත්වය වෙනුවෙන් නෙමෙයි. අපේම නිදහස සතුට සාමකාමීත්වය වෙනුවෙනුයි. ඕක තමයි සමාව දීම කියලා කියන්නේ. තෙරුවන් සරණයි.